රත්නායක බණ්ඩා පියාණන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම නිමිත්තෙන් දූදරු මුණුබුරු මිනිබිරියන් විසින් ඒ පියාණන්ගේ ජන්මදිනය නිමිති කොටගෙන පියතුමන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීමත් ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ සහ ධර්මාවබෝධයේ ප්‍රාර්ථනා කිරීමත් පවුලේ මිය පරලෝ යන්නට යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම රටේ පවතින මේ ව්‍යසනකාරී තත්ත්වයේ ඉක්මනින් මගහැරීමට ආශිර්වාද කිරීම එවැගේම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම කියන මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. විශේෂයෙන්ම දරුවන් හැටියට මව්පියන්ට කරන උපස්ථානය දෙආකාරයකින් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. එකක් තමයි මේ මව්පියන්ට ජීවිතයේ වර්ධ සමයේහි කය සුවපත්ව පවත්වා ගන්නට කරන අප උපස්ථාන කියන්නේ ආහාර පාන බෙහෙත් තේත් ඉඳුම් හිටුම් ඒ වගේම අත්‍යවශ්‍ය අවශේෂ උපස්ථාන සියල්ලක් සිදු කරමින් කය සුව පහසුවෙන් පවත්වා ගන්න උදව් කිරීම තමයි මෞපිය උපස්ථාන එක පැත්තක්. අනිත් පැත්ත තමයි මේ මෞපියන්ට ජීවිතයේ වෘද්ධ සමයේ හිත සතුටින් කුසල් දහම් සිදු කරමින් සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව දියුණු කරගන්නට දරුවන් විසින් උපකාර කිරීම. ඒ මානසික ආධ්‍යාත්මික සුව පහසුව සඳහා මානසික ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා සහාය වීම තමයි මේ මෞපිය උපස්ථානයේ දෙවන කොටස. හුඟක් දෙනා අර කායික වශයෙන් සුව පහසුව පවත්වා ගන්නට මව්පියන්ට උපස්ථාන කිරීම ගැන අවධානය යොමු කළත් අර දෙවන කාරණය පිළිබඳව අවධානය යොමු කරන අවස්ථා අඩුයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කායික අප උපස්ථාන වසර 100ක් මුළුල්ලේ තමන්ගේ අම්මයි තාත්තයි උරහිස් දෙක මත වඩා හිඳුවාගෙන බිමට නොබස්වාම සියලු අප උපස්ථාන කළත් ඒ මව්පියන්ගෙන් ගත්තු ණයෙන් නිදහස් වෙන්නට දරුවන්ට පුළුවන් කමක් නැහැ. ඒ වගේම දරුවන්ට විසින් ඒ මව්පියන්ට මනවින් ප්‍රත්‍යুপකාර කළා කියලා සතුටු වෙන්නට පුළුවන්කමක් නැහැ. නමුත් යම් දරුවෙක් ඒ කායික අපෝපස්ථාන කරන අතරතුරේ ඒ මව්පියන්ට සිත සතුටින් පවත්වා ගන්නට ඒ වගේම සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ ගුණාංග දියුණු කරගන්නට උපකාර කරනවා නම් ඒ දරුවා මව්පියන්ට මනවින් සංග්‍රහ කළා වෙනවා මනවින් ප්‍රත්‍යපකාර කළා වෙනවා අතිරේක සංග්‍රහයකුත් කළා වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා අද දවසේ මේ දූ දරුවන් මොනුබුරු මිනිබිරියන් Tamanගේ පියාණන්ට වයස අවුරුදු 97ක් සම්පූර්ණ වෙන අවස්ථාවේ එතුමන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතර ජීවිතයේ මේ වෘද්ධ සමයේහි Taman දන්නා දහම් කරුණු වඩාත් සිහිපත් කරගෙන ඒවා ප්‍රගුණ කරමින් ප්‍රඥාව දියුණු කරගන්නට, ගුණ නුවණ දියුණු කරගන්නට උපකාර කිරීම වශයෙන්ොත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටම ධර්ම අවබෝධය සඳහා මඟ සලස්වා දීම වශයෙන්ොත් මේ ධර්ම දේශනාවේ පිංකම සිද්ධ කරන්නට අදහස් කළේ. ඒ අනුව ඒ දරුවන් විසින් අපට අද ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට ආරාධනා කරන්නට යෙදුනේ සුතමය ඥාන, චින්තාමය ඥාන වශයෙන් ඇති කරගන්නා ධර්මඥානය භාවනාමය ඥානයක් වශයෙන් ප්‍රගුණ කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටිය. ඒක ඊ타මත්ම ප්‍රයෝජනවත් මාතෘකාවක් ලොකු කුඩා බාල තරුණ මහලු ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සෑම සියලු දෙනෙකුටම මේ කාරණේ ඊ타මත්ම වැදගත්. ඒ මොකද විශේෂයෙන්ම අපට ධර්මඥානය දියුණු කරගන්න පියවර තුනක් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුත්තමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන වශයෙන්. සුත්තමය ඥානයයි කියලා කියන්නේ මූලික දහම් දැනුම ඇති කර ගැනීම. ඒ කියන්නේ අපිට යමක් පිළිබඳව අපි දන්නේත් නැතිනම් අපිට ඒ බඳු දෙයක් ප්‍රගුණ කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මූලික වශයෙන් අපි හැමදෙනාම දහම් දැනුම ඇති කරගන්නට උත්සාහවත් වෙන්නට ඒ සඳහා ධර්ම කිරීම, දහම් පොතපත කියවීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම මේ ආදී වැඩ කටයුතු අපට විශේෂයෙන් උපකාර වෙනවා අපේ දහම් දැනුම දියුණු කරගන්න. එතකොට මෙතෙක් කාලයක් අපි අහලා නැති යම් ධර්ම කරුණක් අපට අහන්නට ලැබුණාම පොතපතකින් කියවන්නට ලැබුණාම සාකච්ඡාවකින් අපට දැනගන්නට ලැබුණාම ඒ ධර්මකාරණය පිළිබඳ මූලික වැටහීමක් අපට ඇති වෙනවා. ඒ ඇතිවෙන මූලික වැටහීම තමයි මෙතන සුතමය ඥානයයි කියලා හඳුන්වන්නේ. සුතමය ඥාන කියලා කියන්නේ අහලා ඇති කරගන්නා ධර්මඥානය කියන එකයි. ඉතින් අද කාලේ අහලා විතරක් නෙමෙයි පොතපත කියවලත් ඒ දැනුම ඇති කරගන්නට පුළුවන් අන්තර්ජාල පහසුකම් තියෙන නිසා හුඟක් දේවල් අපට දහම් කරුණු අන්තර්ජාලයෙන් උනත් දැන ඉගෙන ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කවර මාධ්‍යයක් තුලින් හරි අපි දහම් කරුණු පිළිබඳව දැනුවත් භාවයක් ඇති කර ගැනීම තමයි එහෙම නැත්නම් ඒ දහම් දැනුම දියුණු කර ගැනීම තමයි සුත්තමය ඥාන කියලා හඳුන්වන්නේ. ඊළඟට චින්තාමය ඥානයයි කියලා කියන්නේ ඒ අහපු දහම් කරුණු පිළිබඳව සිතලා කල්පනා කරලා ඒ පිළිබඳව වඩාත් ගැඹුරු වැටහීමක් ඇති කර ගැනීම. ඒ කියන්නේ අපිට යමක් අහපු පමණින්ම එකවරම ඒක පූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒ අහන ධම් කාරණා හේතුඵල වශයෙන් නැවත නැවත විමසා බලනකොට තමයි අපිට පැහැදිලි වැටහීමක් ඒවා පිළිබඳව ඇති වෙන්නේ. ඒ වගේම නිවැරදි ගැඹුරු චින්තනයක් අවදි වෙන්නේ. අන්න ඒ විදිහට දහම් කරුණු පිළිබඳව ඇති කරගන්නා ඒ වැටහීම තමයි මෙතන චින්තාමය ඥානයයි කියලා හඳුන්වන්නේ. එතකොට අපිට ධහම පිළිබඳව අර සුත්තමය ඥානයක් එහෙම නැත්නම් දැනුගත්කමක් ඇති වුනහම ඒ ධර්මයේ පිළිබඳව යම්කිසි ಬಹುසුත භාවයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් උගත්කමක් ඇති කරගන්නට පුළුවන්. ඊළඟට අර ධර්මයේ පිළිබඳව හොඳට හිතලා කල්පනා කරලා වැටහීමක් ඇති කරගන්නකොට අපිට චින්තාමය ඥානයක් හෙවත් ඒ පිළිබඳ බුද්ධිය වර්ධනය කරගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් මේ සුතමේ චින්තාමේ කියන අවස්ථා දෙකෙන් අපේ ප්‍රඥාව යම් ප්‍රමාණයකට වැඩුණට ඒ පරිපූර්ණත්වයටපත් වෙන්නේ තුන්වෙනි අවස්ථාවේ. ඒ කියන්නේ භාවනාමය ඥානය තුලින්. භාවනාමය ඥානයයි කියලා කිව්වහම හුඟක් දෙනෙකුට මතක් වෙන්නේ කකුල් දෙක වකුටු කරගෙන අතක් උඩ අතක් තියාගෙන කොන්ද කෙලින් තියාගෙන ඇස් දෙක පියාගෙන පුහුණු කරන භාවනාව පිළිබඳව. එතකොට ඒ අපිට මතක් වෙන්නේ භාවනා කිරීමට යෝග්‍ය වූ ඉරියව්ව. ඉරියව්වත් වැදගත් වෙනවා භාවනා කිරීමේදී චිත්ත ඒකාග්‍රතාවය පවත්වා ගන්නට. නමුත් අපිට භාවනා කියලා අදහස් කරන්නේ ඉරියව්ව නෙමෙයි සිත පුහුණු කිරීමයි. එතකොට මේ සිත පුහුණු කිරීමේ කාර්යය හරියට සිද්ධ කරන්නට පුළුවන් වෙන්නේ අපේ සිත පුහුණු කරන වැඩපිළිවෙල හරියට තේරුම් ගත්තොත්. එතකොට ප්‍රධාන වශයෙන්ම අර සුත්තමේ වශයෙන් අහලා තියෙන දහම් කරුණු, චින්තාමේ වශයෙන් සිතලා තියෙන දහම් කරුණු අවස්ථාවක් පැමිණෙනකොට ප්‍රායෝගිකව පුහුණු කරන්නට පුළුවන් නම් තමයි ඒ භාවනාමය ඥානය දියුණු කරගන්නට පුළුවන් වෙන්නේ. ඒක වාඩි වෙලාද අපි කරන්නේ හිතගෙනද, ඇවිදිමින්ද, කතා කරමින්ද, දුවපණමින්ද කරන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ ඒ අවශ්‍ය පුහුණුවයි වඩා වැදගත් වෙන්නේ. එතකොට දැන් අපිට කොච්චර දහම් දැනුමක් තිබුණා වුණත් ඒ වගේම ඒවා පිළිබඳව කොච්චර අපි ගැඹුරින් සිතලා කල්පනා කරලා තිබුණා වුණත් අවස්ථාවක් පැමිණෙනකොට අපි ඒක ප්‍රායෝගිකව පුහුණු කරන්නේ නැතිනම් භාවනාමය ඥානයක් දියුණු වෙන්නේ නැහැ. එතකොට භාවනාමය ඥානයේ හැටියට දියුණු කරද්දී අපිට වැඩ තුනක් පුහුණු කරන්න තියෙනවා. පළවෙනි කාරණේ තමයි අපේ මනසේ මතුවෙන දුර්ගුණ හඳුනාගෙන ඒවා ඒවා ජනිත වෙන හේතු හඳුනාගෙන ඒවා දුරු කරන්නට ක්‍රියාත්මක වීම. ඒක තමයි භාවනාව පිළිබඳව එක අපිට කරන්නට තියෙන එක වැඩ කොටසක්. එහෙම නැත්නම් ප්‍රධාන කාර්යයක්. ඊළඟට දෙවන කාර්යය තමයි අපේ මනසේ අවදි කරගත යුතු ಗುಣ හඳුනාගෙන ඒ ಗುಣ අවදි වෙන හේතු හඳුනාගෙන අවශ්‍ය තැන්වල ඒ ಗುಣ මතු කරගන්නට උත්සාහවත් වීම. ඒක තමයි අපිට භාවනාව හැටියට පුහුණු කරන්න තියෙන දෙවන කාර්යය. තුන්වෙනි කාර්යය තමයි ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවාට ඔරොත්තු දෙන්නට අපේ මනස ටිකෙන් ටික පුරුදු පුහුණු කිරීම. මෙන්න මේ වැඩ තුන හරියට කළොත් තමයි භාවනා එහෙම නැත්නම් භාවනා කියන වචනේ තේරුම වඩනවා කියන එකයි. කුමක්ද වඩන්නේ? අපේ සිත. එතකොට සිත වඩන්නට නම් ඔය වැඩ තුන අපි කරන්නට ඕන. දුර්වලකම් හඳුනාගෙන දුරු කරන්නට ඕන. ಗುಣ හඳුනාගෙන අවදි කරන්නට ඕන. ප්‍රඥාව අවදි කරමින් ලෝක ධර්මතා අවබෝධ කරගන්නට උත්සාහ කරන්න ඕන. එතකොට අවබෝධ කරගන්නවා කියන එකේ තේරුම ඒවා දැනගන්නවා කියන එක නෙමෙයි. ඒවා සිද්ධ වෙනකොට නොසැලී ඒ පිළිබඳව මනස පවත්වන්නට ඒකට ඔරොත්තු දෙන්නට පුළුවන් හැකියාව දියුණු කිරීමයි. එතකොට දැන් අපි හුඟක් වෙලාවට සමාජයේ දකින දුර්වලකමක් තමයි අර යම් යම් ධර්මකාරණා පිළිබඳව දැනුම තියෙනවා ඒ වගේම ඒ පිළිබඳව සිතලා කල්පනා කරලා තියෙනවා සමහරට අන් අයට කියා දීමේ හැකියාවක් තියෙනවා නමුත් ප්‍රායෝගිකව Tamanට ඒ බඳු අවස්ථාවකට මුහුණ දෙන්න වුනහම එතනදී තමන් එහි පිහිටා සිටින්නට සමත් වෙන්නේ නැහැ. දැන් පිහිටා සිටිනවා කියලා කියන්නේ අපි දැන් කරුණු තුනක් කියවනේ භාවනාව හැටියට ප්‍රගුණ කළ යුතු කාරණා. පළවෙනි එක තමයි දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම. දැන් ඔන්න අපි මූලික වශයෙන් අහලා තියෙනවා තරහ ගන්න එක හොඳ නැහැ. ඒකෙන් තමන්ගේ සිතත් විකෘති වෙනවා, අනුන්ටත් අයහපතක් වෙනවා, අකුසලයක් ජනිත වෙනවා. මේ කාරණා අපි අහලා තියෙනවා. ඒතකොට නිවන් මගට ඒක බාධාවක් වෙනවා, නීවරණ ධර්මයක් වෙනවා. මේවා අපි දහම් කරුණු හැටියට අහලා තියෙනවා. එතකොට දැන් අපට ද්වේෂය පිළිබඳ සුතමේ ඥානයක් තියෙනවා. ඊට පස්සේ අපි මේ පිළිබඳව හිතලා කල්පනා කරලා සාකච්ඡා කරලා මුගා ගැඹුරින් තේරුම් අරගෙන අනිත් අයටත් උපදෙස් දෙනවා, පැහැදිලි කරලා දෙනවා. තරහ ගන්න එකේ තියෙන ආදීනව, ඒකෙන් සිත ආරක්ෂා කරගත යුතු හැටි ඒ සඳහා උපාය මාර්ග අපි අනිත් අය සමග කතා බහ කරනවා. දැන් එතකොට මේ පිළිබඳව චින්තාමය ඥානයකුත් අපි තුල වර්ධනය වෙලා තියෙනවා. දැන් මේ සුතමය ඥානය සහ චින්තාමය ඥානය දෙකම අපි සතුව තිබුණත් යම්කිසි කාරණයක් පැමිණෙනකොටම අපේ මනස ආවේගකාරී වෙනවා නම් ඒ අවස්ථාවේදී කරුණක් පැමිණෙන තැනදී අපට ඒ කෝපය, ద్వේෂය මතුවෙන ආකාරයේ තේරුම් අරගෙන දුරු කරගන්නට බැරි නම්, ඉවසීම මතු කරගන්නට බැරි නම්, දැන් ඒතනත්තා අර සුතමේ ඥානයේ තිබුණට, චින්තාමේ ඥානයේ තිබුණට අවස්ථාව පැමුණුනහම එහි පිහිටා සිටින්නට මනස අවශ්‍ය තරම් පුහුණු කරලා නැහැ. ඒ කියන්නේ භාවනාමය ඥානය ප්‍රගුණ කරලා නැහැ. එහෙමනම් අපි දැන් දුර්ගුණයක් පිළිබඳව මූලික වශයෙන් අහලා දැනගන්නට ඕන. ඊට පස්සේ එහි තියෙන අනතුරුදායක බව පිළිබඳව හිතලා කල්පනා කරලා ඒක කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්ද හටගන්නේ කියලා වටහාගෙන තියෙන්නට ඕන. ඊට පස්සේ යම් අවස්ථාවක ඒ අපේ මනසේ මතුවෙනකොට සිහියෙන් නුවණින් යුක්තව ඒ මතුවෙන හේතු හඳුනාගෙන ඒ මොහොතේම ඒක දුරු කරන්නට ක්‍රියාත්මක වෙන්න. එතකොට අන්නේ වැඩපිළිවෙල තමයි භාවනාමය ඥානයේ හැටියට අපි තුල සංවර්ධනය වෙන්නේ. එහෙම නැත්නම් ධර්මයේ ප්‍රගුණ කිරීමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි භාවනාවයි නිවන් මඟ පුහුණු කිරීමයි ಗುಣධම් වැඩිමයි මේ විවිධ වචන වලින් අදහස් කරන්නේ ඔන්නය පුහුණු කිරීම. නමුත් අපි හුඟක් වෙලාවට සමාජයේ දකින අඩුපාඩුව තමයි අර දැන් අනිත් විෂයන් පිළිබඳව දැනුම පමණක් නෙමෙයි ඒ පිළිබඳව පුහුණුවකුත් අවශ්‍යයි කියලා අපි පිළිගන්නවා. හැබැයි ධර්මයේ පිළිබඳව හුඟක් දෙනාට වෙලා තියෙන්නේ ඒ දහම අහලා තේරුම් ගත්තහම දැන් ඔක්කොම හරි කියලා තමයි හිතාගන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තොත් ඒක ඉගෙනගෙන වෛද්‍යවරයෙක් හැටියට ක්‍රියාත්මක වෙන්න කලින් යම්කිසි කාල පරිච්ඡේදයක් පුහුණු වෙන්නට ඕන. ඉංජිනේරු විද්‍යාව ඉගෙනගෙන ඒක හරියට ක්‍රියාත්මක කරන්න පුහුණු වෙන්නට ඕන. අවශේෂ විෂයන් පිළිබඳවත් එහෙමයි. නමුත් අපි මේ ධර්මයේ පිළිබඳව බණ අහලා බණ පොතපත කියවලා ඒ ධර්ම කරුණු ඉගෙන ගත්තාම ඒවා පිළිබඳව හිතලා කල්පනා කරලා තේරුම් අරගෙන අනිත් අයට පැහැදිලි කරලා දෙන්නටත් පුළුවන් හැකියාවක් අපි තුල ඇති වුනහම අපි හිතනවා දැන් අපි මේ ධර්මය ප්‍රගුණ කරලා තියෙන්නේ දැන් අපි මේ ධර්මයේ පිහිටලා තියෙන්නේ දැන් අපිට මේ ධර්මකාරණය අවබෝධ වෙලා තියෙන්නේ වගේ යම්කිසි වැරදි වැටහීමක් අපි තුල ඇති වෙනවා. ඒ මොකද අර අවශේෂ විෂයන් ඉගෙනගෙන පුහුණු කිරීමක් අවශ්‍යයි කියලා අපි පිළිගත්තට මේ ධර්මය ඉගෙනගෙන ඒක පුහුණු කරන්නට ඕන කියන ඒ අදහස අපි ගොඩක් දෙනා තුලින් ගිලිහිලා යනවා. ඉතින් අනිත් විෂයන්ටත් වඩා කැප වෙලා අපි මේ ධර්මයේ නැමැති විෂය පුහුණු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අන්නේ පුහුණු කිරීම තමයි අපි ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි භාවනාවයි ගුණධම් වැඩිමයි මේ විවිධ වචන වලින් අපි හඳුන්වන්නේ ඒ කියන ධර්මය පුහුණු කිරීම. දැන් මේ භාවනාවේ ඥානය කියලා මෙතන හඳුන්වන්නේ ඒ පුහුණු කිරීම තුළින් අවදි වෙන ප්‍රායෝගික අත්දැකීම් සහිත ප්‍රඥාව. පුහුණු කිරීම තුළින් ලැබෙන ප්‍රායෝගික අත්දැකීම් සහිත ප්‍රඥාව තමයි ඒ භාවනාමය ඥානය කියලා හඳුන්වන්නේ. එතකොට ඒ භාවනාමය ඥානය දියුණු කරන පළවෙනි ක්‍රමය තමයි අපි ඔය සිහිපත් කළේ දුර්ගුණ ඇති වෙන ආකාරය පිළිබඳව අපි ඉස්සලා අහලා පොතපතින් කියවලා ඉගෙන ගන්නට ඕන. ඊට පස්සේ අපි ඒවා හිතලා කල්පනා කරලා තේරුම් ගන්නට ඕන. ඊළඟට ප්‍රායෝගික ජීවිතයේදී ඒ බඳු අවස්ථාවක් පැමිණෙනකොට ආය පස්සට කල් තියන්නේ නැතිව ඒ මොහොතේම Tamange සිත පිළිබඳව සිහියෙන් නුවණින් දකිමින් ඒ ඇතිවෙන తත්වය වෙනස් කරන්නට ඒ දුර්ගුණය මතුවීමේ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන වහාම එය වෙනස් කරන්නට ක්‍රියාත්මක වෙනවා. එතකොට හේතුප්‍රත්‍ය හඳුනා ගැනීම ඒ සඳහා විශේෂයෙන්ම වැදගත් වෙනවා. හේතුප්‍රත්‍ය හඳුනා ගැනීම කියලා කියන්නේ දැන් අපේ මනසේ කෝපය මතුවෙනවා නම් ඒ කෝපය මතුවෙන්න හේතුවකුත් තියෙනවා ප්‍රත්‍යකුත් තියෙනවා. හේතුව කියන්නේ මූල කාරණය, ප්‍රත්‍ය කියන්නේ ඒකට බලපාන අවශේෂ කාරණා. දැන් අපි ගොඩක් වෙලාවට ඒ බඳු තැනකදී වටහා ගන්න එහෙම නැත්නම් අපේ අවධානය යොමු වෙන්නේ හේතුවට නෙමෙයි ප්‍රත්‍යයටයි ගොඩක් වෙලාවට අපේ අවධානය යොමු වෙන්නේ. ඒ කියන්නේ දැන් තරහා ගන්නෙ මොකක් නිසාද කියලා ඇහුවොත් හුඟක් දෙනා කියන්නේ මේ අනිත් අය කරන වැරදි නිසා අනිත් අය හරියට වැඩ ටික කරන්නේ නැති නිසා අනිත් අයගේ දුර්වලකම නිසා තමයි අපේ කෝපය මතුවෙන්නේ කියලා අපි හුඟක් දෙනා කියන්නේ. ඉතින් ඒ කාරණය 100ට 100ක්ම වැරදි නැහැ. අනිත් අය කරන අඩුපාඩු අනිත් අයගේ වැරදි නිසා තමයි අපේ මනසට නුරුස්නා බව එනවා වගේ අපට බැලූ බැල්මට පෙනෙන්නේ. නමුත් පින්නතුනි ඒ පෙනෙන්නේ හැබෑ හේතුව නෙමෙයි ඒ ප්‍රශ්නයට අදාළ බාහිර ප්‍රත්‍ය පමණයි. ඒ කියන්නේ අමතර කාරණා. ඒ අමතර කාරණයක් තමයි අනිත් කෙනා වැරද්දක් කළා හෝ නොකළා හෝ කියන කාරණය. එහෙමනම් ප්‍රධාන හේතුව මොකක්ද? ඒතනත්තා වරදක් කළාය, ඒතනත්තා ඒ වරද නොකළ යුතුව තිබුණාය කියන දැඩි අදහසේ එල්බගෙන ඒතනත්තා පිළිබඳව මනසේ ඇති කරගන්නා ආකල්පය එහෙම නැත්නම් අපි සිතන විදිහ තමයි ප්‍රධාන වශයෙන්ම අපේ මනසේ කෝපය ඇති වෙන්නට හේතු දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුනේ යම්කිසි කෙනෙක් අතින් අඩුපාඩුවක් සිද්ධ වුනහම අපිට ඒක වැරද්දක් බව දැකලා ඕනනම් කුපිත වෙන්නට පුළුවන් ඕනනම් අනුකම්පා කරන්නට පුළුවන් ඕනනම් කරුණාව ඇති කරගන්නට පුළුවන් ඕනනම් උපහාසයෙන් ඒ දිහා බලන්නට පුළුවන් එතකොට මේ විවිධ ක්‍රමවලට අපට අනිත් කෙනා කරන වැරද්දට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. දැන් සමාජයේ ඔය හැම ක්‍රමයක්ම අපි දකිනවා කෙනෙක් වරදක් කළාම උපහාසයෙන් hina වෙන අවස්ථා දකිනවා, අනුකම්පාවෙන් උදව් කරන අවස්ථා දකිනවා, කරුණාවෙන් යුක්ත වේතනත්තා එතනින් මුදව ගන්න උත්සාහ කරන අවස්ථා දකිනවා, ධර්මානුකූලව මඟ පෙන්වන අවස්ථා දකිනවා, ඒ වගේම කුපිත වෙලා ගැටෙන අවස්ථා දකිනවා, ඉවසීමෙන් දරා ගන්න අවස්ථා දකිනවා එතකොට කෙනෙකු අතින් වරදක් සිද්ධ වෙච්ච පමණින්ම අපි කුපිත විය යුතුයි කියලා නියමයක් නැහැ. අපිට විවිධ ක්‍රමවලට ඒකට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එතකොට අනිත්‍යනා වරදින් මුදවා ගැනීම වෙනම කාරණයක්. ඒ පිළිබඳව අපේ හිත නරක කර ගැනීම තවත් කාරණයක්. දැන් දරුවෙක් වැරද්දක් කරනවා නම් ඒ දරුවා කරන වරද තේරුම් අරගෙන දරුවා ඒ වරදින් මුදවා ගැනීම අවශ්‍යයි. නමුත් ඒ පිළිබඳව මවගේ හෝ පියාගේ හිත නරක් වෙනවා නම් ඒක දරුවාගේ වැරද්දක් නෙමේ ඒක මවගේ වැරද්දක්. ඒ කියන්නේ වැරද්ද කිරීම දරුවාගේ වැරද්දක් තමයි. හැබැයි දරුවා කරපු වරද පිළිබඳව අපි හිත නරක් කරගන්නවා නම් ඒක දරුවාගේ වැරද්දක් නෙමේ ඒක තමන්ගේ වරද. ඒක තමන්ගේ දෝෂයක්. අන්නේ විදිහට මේ දෙක අපි වෙන් කරගන්නට ඕන. අනිත් කෙනා වරදක් කළා වෙන්නට පුළුවන්. ඒ වරදින් ඒතනත්තා මුදවා ගන්න එක හොඳයි. නමුත් අනිත් කෙනා වරදක් කරනවා කියලා හරි අපේ හිත නරක කරගන්නවා නම් ඒක අනුන්ගේ වැරද්දක් නෙමේ ඒක අපේ මානසික දුර්වලකම. ඒ කියන්නේ එන දෙයට ඔරොත්තු දෙන්න, පැමිණි කාරණයට මුහුණ දෙන්නට තරම් මනස පුහුණු කරගෙන නැහැ. මං කැමති විදිහට මට ඕන විදිහට හැම දෙයක්ම වෙන්න ඕන කියන දැඩි ස්ථාවරයේ ඉන්නවා. එතකොට මට ඕන ක්‍රමය මම කැමති ක්‍රමය හරිම ක්‍රමයද නැද්ද කියන්න දන්නේ නැහැ. ඒ තමන් කැමති ක්‍රමය. ඉතින් අනිත් අයත් කැමති ක්‍රම එහෙම එක එක ඒවා තියෙන්නට පුළුවන්. එතකොට ඒ අතර පරස්පරතා ගොඩ නැගෙන්නට පුළුවන්. ඒ නිසා පින්නතුනි වරද නිවරද තීරණය කළ යුත්තේ අපි කැමති ක්‍රමයට අපට ඕන ක්‍රමයට නෙමෙයි. එහි පවතින හේතුඵල ස්වභාවයත් එක්කයි. එහෙම හේතුඵල ස්වභාවයත් එක්කලා දැකලා අනිත් කෙනා කරන වරද ඔහුටත් ලෝකයටත් අනර්ථයක් නම් ඒකෙන් එතනත්තා මුදවා ගන්නට ක්‍රියාත්මක කිරීම සත්භාවයෙන් අපට කරන්න පුළුවන් හැබැයි ඒ පිළිබඳව හිතනරක් කරගෙන මනස දූෂ්‍ය කර ගැනීම ඒක අපේ පුද්ගලික දුර්වලකමක් කියන බව අපි නිවැරදිව තේරුම් ගන්න මෙන්න මේ විදිහට අපි යම් යම් කාරණා පිළිබඳව පරිස්සමින් සිතා බලනකොට අපට පෙනෙනවා ඒවාෙහි මූල හේතුව ප්‍රධාන හේතුව වෙනම කාරණයක් ඒකට අදාළ ප්‍රත්‍ය බාහිරින් උදව් වෙන කාරණා වෙනම කාරණා එතකොට අපට කෝපය මතුවෙන්නේ අපි ඒ පිළිබඳව සිතන විදිහත් එක්කයි ඒකට බාහිරින් උදව් වෙන කාරණේ තමයි අර අනිත් කෙනා වරදක් කළාය කියන අදහස. ඒ වරදක් කළාය කියන අදහස කියලා අපි කිව්වේ ඇත්තට මේක වැරද්දක් වෙන්නටත් පුළුවන්, නිවැරද්දක් වෙන්නත් පුළුවන්. නමුත් අපි හිතනවා ඒක වරදක් කියලා. දැන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධව දේවදත්ත හාමුදුරුවෝ කුපිත උනේ, සුප්පබුද්ධ රජුරෝ කුපිත උනේ බුදුහාමුදුරුවෝ වැරදි කළ නිසා නෙමෙයි. උන්වහන්සේ වරදක් කළාය කියලා ඒ අය සිතන නිසා. එතකොට අපිට තරහ ගන්න තව කෙනෙක් වැරද්දක් කරන්නම ඕන නැහැ. ඒතනත්ත වැරද්දක් කළාය ඒක එහෙම නෙවෙයි කළ යුතුව තිබුණේ මෙහෙමයි කළ කළ යුතු වෙන්නේ කියලා අපි එක්තරා රාමුවක් හදාගෙන රාමුව ඇතුළේ ඉඳන් තමයි අපි කල්පනා කරන්නේ. එහෙම කල්පනා කරනකොට අපිට ඒක වැරද්දක් හැටියට පෙනෙනවා දැනෙනවා. හැබැයි සැබෑවටම ඒක වරදක් නොවෙන්නටත් පුළුවන්. මෙන්න මෙහෙම පටලැවිලි ගොඩක් ඇති වෙනවා. ඉතින් මේවා පිළිබඳව හොඳට සිහියෙන් නුවණින් යුක්තව කල්පනා කරලා ඒ අනිත් කෙනා වැරද්දක් කළා හෝ වේවා නොකළා හෝ වේවා ඒ පිළිබඳව මම හිතන විදිහත් එක්කයි මගේ මනසේ කෝපය නොසතුට නුරුස්නා බව මතුවෙන්නේ කියලා හරියට තේරුම් අරගෙන ඒ තමන් සිතන ක්‍රමය මූලික වශයෙන් වෙනස් කරගන්නට ඕන. එහෙම වෙනස් කරගත්තොත් තමයි අපිට අපේ මනසේ දුර්වලකම දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ දෙවනුව අපට පුළුවන් අනිත් කෙනාගේ අඩුපාඩුව කරුණා මෛත්‍රියෙන් එය සකස් කරගන්නට මඟ පෙන්වන්නට උපකාර කරන්න. නමුත් ඒක දෙවැනි කාරණයක්. පළවෙනි කාරණය තමයි ඒ පිළිබඳව ඇතිවෙන අපේ මනසේ දුර්වලකම හඳුනාගෙන දුරු කර ගැනීම. මේ අපි එක උදාහරණයක් පමණයි සිහිපත් කළේ. එතකොට ඇලීම, ඊර්ෂ්‍යාව, එතකොට නුරුස්නා ගතිය දරා ගන්නට බැරිකම මේ සියලුම දුර්වලකම් අපේ මනස ඊළඟට පසුතැවීම ශෝකය මේ විදිහට විවිධ දුර්වලකම් 1500ක් පමණ මානසික දුබලකම් විටින් විට අපේ සිත් සතන් තුළ අවදි වෙනවා. එතකොට අපි සිහි කල්පනාවෙන් සිටීමෙන් අර අහපු ධර්මය, සිතපු ධර්මය උදව් කරගෙන ඒ මානසික දුර්වලකම් මතුවෙනකොට ඒ බව හඳුනාගෙන ඒ බව වටහාගෙන වහාම ඒ දුබලකම් දුරු කරගන්නට ක්‍රියාත්මක වීම තමයි භාවනාමය ඥානය ඇති කරගන්න උපාය මාර්ගය. එහෙම නැත්නම් භාවනා කරනවා, ධර්මයේ ප්‍රගුණ කරනවා, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙනවා ආදී විවිධ නම් වලින් හඳුන්වන්නේ ඔය වැඩපිළිවෙලයි. එතකොට මේ වැඩපිළිවෙලේ එක කොටසක් තමයි දුර්ගුණ හඳුනාගෙන දුරු කරන්නට ප්‍රයාත්මක වීම. ඊළඟට දෙවැනි කොටස තමයි ಗುಣ හඳුනාගෙන දියුණු කරන්නට උත්සාහවත් වීම. ඒ කියන්නේ දැන් අපේ මනසේ අවදි කරගත යුතු ගුණ දහම් තියෙනවානේ. සද්ධාව, වීරය, සිහිය, ප්‍රඥාව, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය, උපේක්ෂාව, ඉවසීම මේ ආදී බොහෝ ගුණාංග තියෙනවා. අපි ප්‍රගුණ කළ යුතු ගුණ දහම්. බෝධිපාක්ෂික ධර්ම හැටියට 37ක් කියනවා, පාරමිතා ධර්ම හැටියට 10ක් කියනවා. එතකොට මේ සියල්ලක්ම අපේ ජීවිතය අපි පුරුදු පුහුණු කරගත යුතු ගුණාංග. එතකොට අන්න ඒ ගුණාංග පිළිබඳව ධර්මදේශනාවලින් අහලා පොතපතින් කියවලා අපි ඇති කරගන්නා මූලික දැනුම තමයි සුත්තමේ ඥානය කියලා කියන්නේ. ඊට පස්සේ ඒවා පිළිබඳව හිතලා කල්පනා කරලා සාකච්ඡා කරලා ඇති කරගන්නා ගැඹුරු වැටහීම තමයි චින්තාමය ඥානය කියන්නේ. ඊට පස්සේ අහපු හිතපු කාරණා අවශ්‍ය තැනදී මතු කරගන්නට පුළුවන් නම් එහි පිහිටා සිටින්නට පුළුවන් නම් ඒක තමයි භාවනාවේ ඥානය හැටියට හඳුන්වන්නේ. ඒ කියන්නේ දැන් අපි අහනවා ඉවසීම හොඳ දෙයක් කියලා. ඉවසීම හොඳ දෙයක් කියලා අහනවා. ඒ වගේම අපි හිතලා කල්පනා කරලා අනිත් අයටත් කියා දෙනවා. ඉවසීමේ වටිනාකම කොහොමද ඉවසන්නේ කියලා දැන් ඊට පස්සේ දෛනික ජීවිතයේ අපි ඉවසිය යුතු කරුණක් මතුවෙනකොට අන්න එතනදී අපට පුළුවන් වෙන්න ඕනේ මෙතන තමයි ඉවසන්න ඕන තැන කියලා හරියට තේරුම් අරගෙන ඉවසීම මතු කරගන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හුඟක් වෙලාවට එහෙම ඉවසන්නම ඕන තැනදී අපට ඉවසීම වෙනුවට ආවේගකාරී බව මතුවෙනවා. එතකොට දැන් මම ඉන්නේ කොතනද කියන එක අපට අමතක වෙන ගතියක් තියෙනවා. කොච්චර දහම් දැනුම තිබුණා වුණත් අපි ධර්මයේ ගැන හිතලා තිබුණා වුණත් අනුන්ට අපි දහම් කරුණු කියා දීමෙහි දක්ෂ වුණත් අපේ මනස ආවේගකාරී වෙච්ච ගමන් කලයුත්ත නොකලයුත්ත නොපෙනී යනවා. ඉතින් ඒ වෙලාවට තමයි සිහිය ප්‍රඥාව අවදි කරගෙන අපේ සිතට කුමක්ද වෙන්නේ කියන බව තේරුම් අරගෙන අපි වහාම ඒ නොයවසීම දුරු කරගෙන ඒ වෙනුවට ඉවසීම මතු කරගත යුතු වෙන්නේ. ඒක තමයි සැබෑ පුහුණුව. ඒ තුලින් තමයි භාවනාමය ඥානය කියන මේ අත්දැකීම් සහිත ප්‍රඥාව අපේ සිත් සතන් තුළ අවදි වෙන්නේ. උදාහරණයක් හැටියට අපේ ජීවිතයේ අත්දැකීමක් අපට සිහිපත් කරන්නට පුළුවන්. එක් අවස්ථාවක විහාරස්ථානයක ධර්මදේශනාවක් සඳහා අපට ආරාධනා කළා. ඒ විහාරස්ථානයේ ධර්මදේශනාව සඳහා අපට පළවෙනි වතාවට තමයි මේ ආරාධනාව ලැබුණේ. ඒ කියන්නේ කල්ැතු අපි එතනට ගිහිල්ලා පළපුරුද්දක් තිබුණු තැනක් නෙවෙයි. දැන් ධර්මදේශනාවක් සඳහා පිටත් යනකොට අපි කොහොමත් ටිකක් කල් වේලා ඇතිව නික්ම යනවා. මොකද નિયમિત වේලාවට විනාඩි 5ක් 10ක් හරි එතනට කල් වේලා ඇතුව යා යුතු නිසා. ඉතින් එදත් අපි ටිකක් කල් ඇතුවම පිටත් වුණා. මොකද කලින් ගිහිල්ලා පළපුරුදු නැති තැනක් නිසා. ඉතින් මාර්ග තදබද හේතු කොටගෙන විටින් විට තනින් තනින් මග අහමින් අපට යන්නට සිද්ධ වුණා. ඉතින් මාර්ග තදබදත් හේතු කොටගෙන බලාපොරොත්තු වුණාට වඩා ප්‍රමාද වුණා. ඊට පස්සේ පාර වැරදිලා වෙන පාරක ගිහිල්ලා තවත් ටිකක් පරක් වුණා. කොහොම හරි අපි එතනට යනකොට විනාඩි 15ක් පමණ ප්‍රමාද වෙලා ධර්මදේශනාව පටන් ගන්න වෙලාව. එතකොට ගිහිල්ලා අපි ධර්මදේශනා අපේ වාහනෙන් බිමට බහිනකොටම දායක මහත්තයෙක් මුතු කුඩයක් අරගෙන ආවා හාමුදුරනේ දැන් පරක්කු වෙලා තියෙන නිසා අපි ඔහොමම ධර්මශාලාවට වඩිමු ධර්මාසනයට වඩිමු පස්සේ මම කිව්වා භික්ෂුන් වහන්සේ නමක් බණක් කියන්න ආවහම එහෙම පිටපාරෙන් ගිහිල්ලා ධර්මශාලාවට ගිහිල්ලා බණ කියලා යන සිරිතක් නෑ අපිට චාරිත්‍ර තියෙනවා එතකොට මුලින්ම අපි ආයුත්තේ සංඝාවාසයටයි ලොකු හාමුදුරු නමක් ඉන්නවා නම් වැඳලා අවසරගෙන පොඩි හාමුදුරු නමක් ඉන්නවා නම් කතා බහ කරලා ඊට පස්සේ තමයි අපි ධර්මාසනයට වඩින්නේ. ඒ නිසා අපි සංඝවාසයට යමු කියලා කිව්වා. එතනදී දායක මහත්තයා කිව්වා නෑ නෑ නායක හාමුදුරුවෝ කිව්වා දැන් වෙලා ගත වෙලා නිසා ඔබ වහන්සේ ධර්මාසනයට වැඩම කරගෙන යන්න කියලා ධර්මශාලාවට උන්වහන්සේ එතනට වඩින්නම් කිව්වා කියලා කිව්වා. ඉතින් නායක හාමුදුරුවෝ එහෙම කිව්වා නම් මට ගැටලුවක් නෑනේ කියලා හිතලා හඳයි එහෙනම් අපි ධර්මාසනයටම වඩිමු කියලා දෙලින්ම ධර්මශාලාවට ගිහිල්ලා ධර්මාසනෙන් වාඩි වුණා. ඊට පස්සේ නායක හඳුරු වැඩියා වැඩලා දැන් මයික් එක අරගෙන අපි පිළිබඳව හැඳින්වීමක් කරනවා. නමුත් අර කියන මොකක්වත්ම ඇහෙන්නේ නැහැ. මහා සද්දෙට ලවුඩ් ස්පීකර් එකකින් තුන් සූත්‍රය, ඒ කියන්නේ පිරිත් සූත්‍ර සජ්ජායනාවක් දාලා තියෙනවා. පිරිත් දේශනාවක් ඇහෙනවා. අර ධර්ම දේශනාව ඇහෙන්න පොඩි බෆල් කීපයක් විතරයි දාලා තියෙන්නේ. දැන් මේ බෆල් වල හඬ යට කරගෙන අර පිරිතේ හඬ ලවුඩ් ස්පීකර් වලින් ඇහෙන. ඉතින් අපි කල්පනා කළා නායක හාමුදුරුවෝ හදිස්සියේ වඩින්න ඇති මේ පිරිත නවත්තලා එන්න බැරි වෙන්න ඇති. පිරිත් කැසට් එක නවත්තන්න බැරි වෙන්න ඇති. දැන් මේ පිළිගැනීම ඉවර වෙලා ගිහිල්ලා උන්වහන්සේ මේක නවත්තයි කියලා අපි හිතුවා. දැන් උන්වහන්සේ පිළිගැනීමේ කතාව කරලා අපි අතට මයික් එක දීලා උන්වහන්සේ පිටත් වෙලා ගියා. දැන් අපි පන්සල් සමාදන් කෙරෙව්වා. ඒතකොට මොකක්වත් ඒ කියන જાති ඇහෙන්නේ නැහැ. නමුත් අර පිරිත් දේශනාව දිගටම යනවා ඒක නවතින බවක් පේන්නේ නැහැ. ඊට පස්සේ මම දායක මහත්තයෙකුට කතා කරලා කිව්වා මහත්තයෝ මේ පිරිත්තුයි බණයි දෙකක් එකට කරන්න බෑ. නායක හඳුරන්ට ගිහිල්ලා කියන්න මේක නවත්තන්න කියලා. දායක මහත්තයා පන්සල පැත්තට ගිහිල්ලා එසැනින්ම ආපහු ආවා. ඇවිදින් කිව්වා හාමුදුරනේ ඒක නවත්තන්න බැරිලු කියලා. දැන් මං කල්පනා කළා ඇයි මෙහෙම කියන්නේ? දැන් ධර්මදේශනාවට මට ආරාධනා කරලා එදා දවසේ තවත් බණ කීපයක් කියලා තමයි નિયમિત වෙලාවට එතනට යන්න ඕන කියලා කොහොම හරි අපි මේ ධර්මදේශනාවට වැඩම කළේ. ඉතින් එච්චර කැපවීමෙන් අපි කටයුතු කරනකොට ඇයි මේ පන්සලේ දායකයින්ටයි පන්සලේ හාමුදුරුවන්ටයි මේ ගැන හැඟීමක් නැත්තේ? ඇයි මේ පිරිත් කැසට් එක නවත්තන්න බැරි මේ බණ කියන වෙලාවටවත් කියලා මට කල්පනා ඊට පස්සේ මම නැවතත් උත්සාහ කළා ධර්මදේශනාව ආරම්භ කරන්න. නමුත් කිසි කෙනෙකුට කියන જાති ඇහෙන්නේ නැති නිසා වටපිට බලනකොට පොඩි හාමුදුරු නමක් හිටියා. මම උන්වහන්සේට කතා කරලා කිව්වා හාමුදුරනේ මේ පිරිත් කැසට් එක නවත්තන්න බැරි නම් මේකේ හඬ ටිකක් අඩු කරන්න. පස්සේ උන්වහන්සේ සංඝවාසය පැත්තට ගිහිල්ලා ඇවිල්ලා කිව්වා හාමුදුරනේ ඒකේ හඬ නම් අඩු කරන්න බෑ. අපි මේ කතා කරන බෆල් එකේ හඬ වැඩි කරමු කියලා අර කතා කරන බෆල් එකේ හඬ වැඩි කළා. දැන් ඒවා වැඩි කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඒ සීමාවට වඩා වැඩි වෙනකොට දැන් හූ ගාලා සද්දයක් එනවා. ඒකේ හූ සද්ද ඇහෙනකොට බල්ල රංචුවක් ඇවිල්ලා නොනවත්වාම හූ කියන. දැන් එහෙන් පිරිත් එහෙන් බන එහෙන් බල්ලන්ගේ සද්ද මේ ඔක්කොමත් එක්කලා එක ගාල ගෝට්ටියක් තමයි දැන් මෙතන ඇති වෙන්නේ. ඉතින් මං කල්පනා කළා දැන් මෙතන කොහොමද බණ කියන්නේ? කියලා හිතනකොට මගේ මනසටත් නොසතුටක් නොමනාපයක් කෝපයක් ටිකෙන් ටික මතුවෙන්න ගත්තා. එයි මෙච්චර කැපවීමකින් අපි මේක කරන්න හදනකොට පන්සලේ ලොකු හාමුදුරුවන්ටවත් පොඩි හාමුදුරුවන්ටවත් දායකින්ටවත් කාටවත් මේක ගැන සැලකිල්ලක් නැහෙනේ කියලා හිතෙනකොට අපේ මනසෙත් නුරුස්නා බව මතුවුණා. මතුවලා අපිට හිතුණා එහෙමනම් මම මොකක් හරි වචන කීපයක් කියලා මෙතනින් නැගිටලා යනවා යන්න. ධර්මදේශනාව කරන්න නැතුව. එතකොට දැන් ධර්මදේශකයන්න් වහන්සේ ඇයිද බණ කියන්නේ නැතුව නැගිටලා ගියේ කියලා හැමෝම කලබල වෙනවනේ. ඒ කලබල වෙනකොට ඒගොල්ලොම හොයාගන්න නැත්නම් මොකද්ද හේතුව කියලා. ඉතින් මෙහෙම අයට එහෙම කරන්න නැතුව බෑ කියලා මට හිතුණා. හැබැයි ඒ හිතනකොටම මට මතක් වුණා දැන් මම මේ පලි ගන්න නේද උත්සාහ කරන්නේ. දැන් මං කැමති විදිහට මං බලාපොරොත්තු වෙච්ච හැටියට මෙතන වැඩ ටික කෙරුණේ නැහැ. දැන් මේ පලි ගන්න නේද සූදානම් වෙන්නේ. ඇත්තටම ඉවසන්න ඕනම තැන මෙතන නේද? ඉවසන්න බැරි තැනනේ අපි ඉවසන්න ඕන. ඉවසන්න පුළුවන් තැන අපට 아무තෙන් ඉවසන්න දෙයක් නැහැනේ. ඒ නිසා ඉවසිය යුතු තැන අනිත් අයට කොච්චර දහම් කරුණු කියා දුන්නත් මේ ඉවසිය යුතු කරුණක් පැමුණුනහම ඉවසන්න බැරි නම් ඒ මගේ ධම් දැනුම මගේ ධර්මඥානය අනිත් අයට කියා දෙන්න බන වලින් ඇති වැඩක් නැහැ. ඒ නිසා මෙතන තමයි ඉවසියම ඉවසිය යුතුම තැන. කියලා කල්පනා කරලා මං අදහස් කළා මේ සද්දබද්ද මොනවා තිබුණා වුණත් කවුරු බණ ඇහුවත් නැතත් අද දවසේ මම උත්සාහ කරනවා පැයක් නොනවත්වාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද දහම් කරුණු කියා දෙන්න. හිතන රක් කරගන්න නැතුව, කෝපය මතු කරගන්න නැතුව, ඉවසීම පවත්වාගෙන මට පුළුවන් ද පැයක් බණ කියන්න. මේ සියලු බාධක අතරේ කියලා එහෙම සිතලා මම චිත්තදිෂ්ඨානයක් ඇති කරගත්තා. අද මම බණ කියන්නේ අනිත් අයට නෙමේ. මගේ සිත පරීක්ෂා කිරීමක් වශයෙන් උයි මම අද ධර්මදේශනාව කරන්නේ කියලා අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවි සිත පවත්වගන්නේ කොහොමද කියලා මාතෘකා කරගෙන එදා ධර්මදේශනාව පැය එකයි කාලක් විතර එක දිගටම මම දේශනා කළා. ඉතින් අදටත් ඒක සිහිපත් වෙනකොට ලොකු සතුටක් ඇති වෙනවා. ඉවසිය යුතුයම තැන මම ඉවසුවා නේද කියලා. ඉතින් අන්තිමට ධර්මදේශනාව නිම වෙලා නායක හාමුදුරුවොත් එක්කලා කතා කරනකොට ඒ වෙනකනොත් අර පිරිත දිගටම යනවා. පස්සේ නායක හාමුදුරුවොත් එක්කලා කතා කරනකොට තමයි ඇත්ත දැනගත්තේ මේ පිරිතේ සද්දය ඇහෙන්නේ පන්සල ඇතුලෙන් නෙමෙයි අල්ලපුවත්ෙන් නායක හාමුදුරුවෝ සිහිපත් කළා හාමුදුරුවනේ මේ පන්සලේ ඉඩම දායක මහත් එක්ක අපට පූජා කරලා මේ පන්සල හදලා දුන්නේ. ඉතින් මෙතන මේ පන්සල හැදුවට ඔය අල්ලපුවත්තේ අය කැමති නැහැ. ඉතින් ඒ නිසා මෙහි පින්කමක් කරනකොට ඒ අය ඒකට බාධා වෙන්න මොනවා හරි කරනවා. දැන් මේ අද බන තියෙන නිසා තමයි ওই මහා සද්දෙට පිටිතක් දාලා තියෙන්නේ කියලා කිව්වා. එතකොට දැන් එතෙක් මට කවුරුවත් කිව්වේ නැහැ මේක මේ එහා වත්තෙන් ඇතිවෙන බාධකයක් කියලා එහෙම කවුරුවත් කිව්වේ නැහැ. ඉතින් මට අද හිතෙනවා එහෙම නොකිව්ව එකමයි හොඳ. ඒ තුලින් මට මගේ මනස උරගා බලන්නට පරීක්ෂා කරලා බලන්නට මෙච්චර කාලයක් අහලා තියෙන බණ, හිතලා තියෙන බණ, අනුන්ට කියා දීලා තියෙන බණ, ඒවා තුල පිහිටා සිටින්නට මම කොතෙක් දුරට මගේ මනස ප්‍රායෝගිකව පුහුණු කරලා තියනවාද? ඒ භාවනාවේ ඥානය කොතෙක් දුරට මම අවදි කරලා තියනවාද කියලා උරගා බලන්නට සුදුසුම අවස්ථාවක් එදා මට ජීවිතේ ලැබුණා. අන්න ඒ විදිහට අවශ්‍යම තැනදී ಗುಣමතු කරගන්න. ඉවසීම, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය, දරා ගැනීම, උපේක්ෂාව මේ ගුණාංග අවශ්‍යම තැන මතු කරගන්නට පුළුවන් නම් ඒ සඳහා ක්‍රියාත්මක වීම තමයි භාවනාමය ඥානය ඇති කරගන්නා දෙවන ක්‍රමය. පළවෙනි ක්‍රමය තමයි දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම. දෙවෙනි කාරණය තමයි ಗುಣ හඳුනාගෙන ඒවා අවශ්‍ය තැනදී මතු කර ගැනීම. ඊළඟට තුන්වෙනි පියවර තමයි ලෝක ධර්මතාවයන් નિවරදිව තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත සකස් කරගන්න. ඒ කියන්නේ වෙනතුන් ලෝක ධර්මතා කියලා කියන්නේ අපට වෙනස් කළ නොහැකි දේවල්. අනිත්‍ය ධර්මය, දුක්ඛ ධර්මය, අනාත්ම ධර්මය ඒවා අපට අපට ඕන වෙච්ච පමණට වෙනස් කරන්න බෑ. ඇති වූ දෙයක් නම් ඒක නැති වෙනවා, අභාවයට යනවා. එතකොට අපි කොච්චර මේ මේ දේවල් මෙහෙම වෙන්න ඕන කියලා හිතලා තිබුණා වුණත් ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ අපි කැමති විදිහට නෙමෙයි එතනට අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුව. ඉතින් මේ හේතු ප්‍රත්‍යයන් වෙනස් කරගන්න පුළුවන් නම් යම් ප්‍රමාණයකට අපි කැමති විදිහට දේවල් හසුරුව ගන්න බැරි කමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිකාම්ම ලෝකෙ සිද්ධ වෙන දෙයක් ඔහේ සිදු වුණා වෙයි කියලා බලන් ඉන්න නෙමෙයි. තමන්ගෙත් අනුන්ගෙත් යහපත සඳහා අපට අදාළ හේතුප්‍රත්‍ය වෙනස් කරලා යමක් වෙනස් කරගත හැකිනම් ඒවා වෙනස් කරගන්න අපි උත්සාහ කරන්න ඕන. හැබැයි යමක් වෙනස් කළ නොහැකිනම් එබඳු තැනදී මධ්‍යස්තව ඒකට මුහුණ දෙන්නට ඒ පිළිබඳ වික්ෂිප්ත නොවි නොගැටි ඒ ලෝක එය ලෝක ස්වභාවයක් කියන බව තේරුම් අරගෙන එහි පිහිටා සිටින්නට අපේ සිත පුහුණු කරනවා. මේක තමයි දුෂ්කරම කාරණා. අර දුර්ගුණ දුරු කිරීම යහගුණ අවදි කිරීම අපිට යම් යම් ප්‍රමාණයකට හරි පුරුදු කරගන්නට පුළුවන්. නමුත් මේ ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට මනස පුහුණු කිරීම තමයි දුෂ්කරම කාර්යය. නමුත් එය තමයි අපි ජීවිතයේ කළ යුතුම දේ. දැන් හුඟක් දෙනෙක් ජීවිතේ වයෝ වෘද්ධ සමයට එනකොට මම මේ මේ පින්කම් කරගත්තා. මම සිල් රැකලා තියෙනවා. මම ගුණධම් වඩලා තියෙනවා. මේ මේ පින්කම් කරලා තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි හුඟක් දෙනාට අර ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දීමේ හැකියාව තමයි හුඟක් ජීවිතවල අඩු මට්ටමකින් අපට පෙනේ. දැන් වයෝවෘද්ධ සමයටපත් වෙනකොට මේ తත්වය හුඟක් වෙලාවට අපේ මව්පිය වරුන්ගෙන් දකිනවා. ඒ කියන්නේ බොහොම සුළු දේවල් පිළිබඳව පවා බොහොම කලබල වෙන, ව්‍යාකූල වෙන, එබඳු తත්වයක් හුඟක් වෙලාවට වයස්ගත වෙනකොට මව්පියන් තුලින් ප්‍රකට වෙනවා. ඒකට හේතුව තමයි ඒ අයට දුවලා පැනලා වැඩ කටයුතු කරගන්න පුළුවන් කාලේ අනිත් අය ඒවා කරලා දෙනකම් බලා ඉන්නේ නැහැ. තමන් විසින් ඒවා ක්‍රියාත්මක වෙලා කරගන්න. දැන් තමන්ගේ ඇස් දෙකේ පෙනීම අඩු වෙනකොට කන් දෙකේ ඇහිීම අඩු වෙනකොට අතපය වාරු නැතු වෙනකොට ඒ වැඩ කටයුතු තමන් අතින් කරගන්නට බැරි වෙනකොට තමන් අපේක්ෂා කරනවා අපි කියනකොටම අපි හිතනකොටම අනිත් අය ඒවා කරන්නට ඉතින් අපි හිතනකොටම අපි කියනකොට මේවා කරන්න දැන් අනිත් අය අපි දිහාම බලාගෙන ඉන්නව නෙමෙයිනේ. මේ මිනිස්සුන්ටත් වැඩ කටයුතු තියෙනවනේ තමන්ගේ කටයුතු. ඒ වැඩ කටයුතු කරන අතරේ තමයි දැන් මේ මව්පියන්ට අවශ්‍ය දේවල් සම්පාදනය කරලා දෙන්නේ. නමුත් අර වෘද්ධ පුද්ගලයාට එහෙම නැත්නම් එකතැනක ඉන්න කෙනාට හිතෙන්නේ මම කියනකොටම මම හිතනකොටම වහාම මේ දේ සිද්ධ වෙන්නට ඕන කියලා. ඒ මොකද මේක වෘද්ධ භාවයේ ප්‍රශ්නයක් නෙමෙයි පින්නතුනේ ප්‍රතඥයින් හැටියට අපේ සිත් සතන් වල ස්වභාවය තමයි මම කැමති විදිහට මම හිතන විදිහට මට ඕන විදිහටම දේවල් වෙන්නට ඕන. එතකොට ඒවා හරිද වැරදිද කියන කතාවක් නෙමෙයි වැදගත් වෙන්නේ මම කැමති කොයි විදිහටද ඒ විදිහට දේවල් වෙන්න ඕන. මගේ අවශ්‍යතා මොනවද ඒවා ඒ විදිහට ඉටු වෙන්න ඕන. අන්න එහෙම තමයි අපි කල්පනා කරන්නේ. ඉතින් මේ తত্ত্বය අපි ටිකක් තරුණ වයසේ සිහිබුද්ධිය තියෙන අවදියේදී අපි මේවා ටිකක් සකස් කරගන්න උත්සාහ කළේ නැතිනම් අපට හැකියාව තියෙන කාලේ ඒවා ඉතර මතුවලා පේන්නේ නැහැ. මොකද අනිත් අයට කිව්වහම කරන්නේ නැත්නම් අපි හරි ඒක කරනවා. හිතන රක් කරගෙන හරි Tamanට ඕන දේ Taman හරි කරගන්නට ක්‍රියාත්මක වෙනවා. හැබැයි වෘද්ධ භාවයට පත් වෙනකොට Tamanට ඒවා කරගන්නට බැරි වෙනකොට තමයි මේ දුර්වලකම වඩා ප්‍රකට වෙන්නේ. එතකොට බොහෝ දේවල් අනිත් අය මෙහෙම කළ යුතුයි මෙහෙම කළ යුතුයි කියලා අපි අපේක්ෂා කරනවා තමන්ගේ ජීවිතේ තමන්ට කරගන්නට බැරි වෙච්ච දේවලුත් අනිත් අය විසින් කළ යුතුයි කියලා අපේක්ෂා කරනවා එතකොට වෘද්ධ වෙන්න වෘද්ධ වෙන්න උපේක්ෂාව වෙනුවට ගොඩාක් අපේක්ෂාවන් ඇති කරගෙන බලාපොරොත්තු ඇති කරගෙන නුරුස්නා ගති ඇති කරගෙන හුඟක් වෙලාවට මානසිකව ව්‍යාකූලත්වයෙන් කටයුතු කරන අවස්ථා අපි දකිනවා දැන් මේකෙන් අදහස් කරන්නේ පින්නතුනේ වෘද්ධ සමය වෙනකොට අපි නිෂ්ක්‍රීය වෙන්නට ඕන කියන එක නෙමෙයි. වෘද්ධ සමයේදී හොඳට සක්‍රියව අර අහපු බණ දහම් නැවත නැවත සිතමින් කල්පනා කරමින් හැකිනම් ඒවා පොතක සටහන් කරමින් පුළුවන් අවස්ථාවල අනිත් අයත් එක්ක ධර්ම කරුණු සාකච්ඡා කරමින් භාවනා කරමින් එහෙම අපේ මනස ගත සිත දෙකම සක්‍රියව පවත්වා ගන්නට උත්සාහ කරන්නට ඕන. නමුත් ඒකෙන් අදහස් කරන්නේ අපට ඕන විදිහටම අපි හිතන විදිහටම මම කැමති විදිහටම දේවල් විය යුතුයි කියලා ඒවා සමග දැඩිව එල්බ ගැනීම නොවේ. එහෙම එල්බ ගන්නට ගියොත් ඒ තනත්තාට හැම මොහොතකම නොසතුටින් අසහනෙන් වික්ෂිප්ත බවෙන් ගැටුම්කාරී මානසිකත්වයකින් තමයි කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා වෘද්ධ සමය වෙනකොට අප විසින් උත්සාහයෙන්ම දියුණු කරගත යුතු විශේෂ ගුණයක් තමයි උපේක්ෂාව කියන්නේ. උපේක්ෂාව කියලා කියන්නේ පැමිණෙන ඕනම දෙයකදී මධ්‍යස්තව ඒවා දරා ගන්නට පුළුවන් හැකියාව. තමන් සම්බන්ධ කාරණාවලදී තමන්ගේ ජීවිතේ මතුවෙන දුක වේදනාව සතුට සුවය මේ ඕනෑම දෙයකදී සැප දුක් සියල්ලෙහිම අපට මධ්‍යස්ත වෙන්නට පුළුවන් ගතිය. ඊළඟට අනිත් අය කරන කියන හොඳ නරක යහපත අයහපත දේවල් අපිට වෙනස් කරන්න පුළුවන් නම් උපදෙස් දීලා වෙනස් කළාට කමක් නැහැ. නමුත් එහෙම නොවෙනවා නම් ඒ පිළිබඳවත් අපිට මධ්‍යස්ත වෙන්නට අපේ මනස උත්සාහයෙන් පුහුණු කරනවා. ඒවා ඉබේ ඇති වෙන ගුණාංග නෙමේ. හොඳට නුවණින් කල්පනා කරලා පුහුණු කරන්නට ඕන කාරණා. දැන් උපේක්ෂාව කියන එකත් ක්‍රම තුනකට ඇති වෙන්නට පුළුවන්. අඥානෝපේක්ෂාව, ඊළඟට සමාධි උපේක්ෂාව සහ ප්‍රඥා උපේක්ෂාව. අඥාන උපේක්ෂාව කියලා කියන්නේ බොහෝ දෙනෙකුට අනුවණකම නිසා යම්කිසි මධ්‍යස්ත ගතියක් ඇති වෙනවා. ඒ කියන්නේ සමහරු කල්පනා කරන්නේ අපට අදාළ නැහැනේ අනිත් අය මොනවා කළා වුණා අපට නෙමෙයිනේ මට මුකුත් උනේ නැහැනේ කියලා ඒ විදිහට කල්පනා කරලා නිහඬ වෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට වෙන්න යන අනතුරු වෙන්න යන අර්බුදය වෙන්න යන අයහපත Tamanta හරියට ප්‍රඥාවෙන් වැටහෙන්නේ නැහැ. ඒ වැටහෙන්නේ නැතිකම නිසා ලෝකේ කන පිට හැරුණත් මහා විපතක් Tamange හිස මත කඩා වැටුණත් මොකුත් නොවුනා වගේ ඉන්න පුළුවන් මොකක් නිසාද? ඒවා ගැන නිසි වැටහීමක් නැසි අවදිමත් බවක් නැහැ. දැන් අද සමහර වෙලාවට මේ රටට වෙන විපත් පිළිබඳව ලෝකෙට වෙන විපත් පිළිබඳව සාසනයට වෙන විපත් පිළිබඳව සමහරුන්ට වගේ වගක් නැතුව ඉන්න පුළුවන් කොමක් නිසාද? ඒවැ බරපතලකම අනර්ථය තේරෙන්නේ නැති නිසා. ඒවා ගැන හිතන්නේ නැහැ, කල්පනා කරන්නේ. එතකොට එතනදිත් යම්කිසි මධ්‍යස්ථ ගතියක් ඇති වෙනවා. ඒ මධ්‍යස්ථ ගතිය අඥාන උපේක්ෂාව. අනුවණකම නිසා ඇති වෙන උපේක්ෂාව. ඒක ගුණයක් නෙමෙයි. ඒක හොඳ තත්වයක් නෙමෙයි. දෙවැනි අවස්ථාව තමයි සමාධි උපේක්ෂාව ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු වෙනකොට අර කුසල් අරමුණක දැඩිව සිත එකඟ කරගෙන ඉන්නකොට සැප දුක් ඇලීම් ගැටීම් වෙනසක් නැතුව අපිට මධ්‍යස්තව මනස පවත්වන්නට පුළුවන් වෙනවා විශේෂයෙන් ධාන උපදවා ගත්තාම චතුර්ථ ධානයට වගේපත් වෙනකොට අපි දන්නවා අහලා තියෙනවා පින්නතුනේ චතුර්ථ ධානයේදී පවතින්නේ උපේක්ඛා ඒකාග්‍රතාව. දැඩි ඒකාග්‍රතාවයක්, දැඩි සමාධියක් පවතිනවා. ඒ සමාධියත් එක්ක බැඳුණු දැඩි උපේක්ෂාවක් පවතිනවා. එතකොට එතනදී ඇලීම් ගැටීම් වලට පෙළඹෙන්නේ නැහැ. මධ්‍යස්තව මනස පවතිනවා. අර කුසල රම්මණයත් එක්කලා දැඩිව ඒකාග්‍ර වෙලා. ඒ තමයි ඒකාග්‍රතාවයෙන් සමාධියෙන් ඇතිවෙන උපේක්ෂාව. එතකොට තුන්වෙනි අවස්ථාව තමයි අපට වඩා වැදගත්ම වෙන්නේ ඥාන සංප්‍රයුක්ත භවෙන් ඇතිවෙන උපේක්ෂාව. ප්‍රඥාව නිසා ඒ කියන්නේ කොහොමද ප්‍රඥාවෙන් ඇතිවෙන උපේක්ෂාව අපි තේරුම් ගන්නේ ප්‍රඥාවෙන් ඇතිවෙන උපේක්ෂාවේදී නිෂ්ක්‍රීය ගතියක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔහේ ඕන දෙයක් වෙද්දෙන් කියලා නිහඬව බලාගෙන ඉන්නේ නැහැ. යමක් වෙනස් කළ හැකිනම් වෙනස් කළ යුතුයනම් Tamanget අනුන්ගෙත් යහපත සඳහා ඒ දේවල් වෙනස් කරන්න උත්සාහ කරනවා. හැබැයි යමක් වෙනස් කළ නොහැකිනම් ඒ බඳු තැනකදී අපි ධර්මානුකූලව ඒ පිළිබඳව කල්පනා කරලා මධ්‍යස්ත වෙන්නට සමත් වෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේහිම උන්වහන්සේගේ ඥාති පරපුර ශාක්‍ය පරපුර සමූල ඝාතනය කරන්නට විදුඩබ කුමාරයා ක්‍රියාත්මක වුණා. ඒතර පළවෙනි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒක වැළැක්වුවා. දෙවෙනි අවස්ථාවේදීත් වැළැක්වුවා. තුන්වෙනි අවස්ථාවේදීත් වැළැක්වුවා. හැබැයි හතරවෙනි අවස්ථාවේ ඔහු ක්‍රියාත්මක වෙනකොට බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්ද වුණා. ඒ නිශ්ශබ්දුනේ ඔන්න ඕන දෙයක් කරගත්තු දෙන් කියලා නෙමෙයි. පළවෙනි දෙවැනි තුන්වෙනි අවස්ථාවල ඒ කර්ම විපාකයේ මොහු කුරා ගිහිල්ලා නැති නිසා උන්වහන්සේට පුළුවන් වුණා ඒ తত্ত্বය යටපත් කරන්න. නමුත් හතරවෙනි අවස්ථාව වෙනකොට ඒ කර්මය විපාක දිය යුතු තැනටම එහි හේතුප්‍රත්‍ය ගොනු වෙලා එය මොහු කුරා ගිහිල්ලා තිබිච්ච නිසා බුදුරජාණන් වහන්සේ එතනදී නිහඬ වුණා ඒ ස්වභාවය මධ්‍යස්තව උන්වහන්සේ ප්‍රඥාවෙන් දැකපු නිසා. ඉතින් අපට වෙන්නේ ගොඩක් වෙලාවට යමක් වෙනස් කළ හැකිද වෙනස් කළ යුතුද ඒක වෙනස් කිරීමෙන් යහපතක් වෙනවද මම මේ දේවල් වෙනස් කරන්න හදන්නේ මගේ හැඟීම් වලට වහල් වෙලාද එහෙම නැත්නම් ලෝකෙට යහපතක් කරන්නද මේවා පිළිබඳව ගොඩක් වෙලාවට අපි વિચારපූර්වකව කටයුතු කරනවා අඩු නම් ඒතනත්තාට ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව ඇති කරගන්නට පහසු නැහැ. ඉතින් විශේෂයෙන් වයෝවෘද්ධ වෙනකොට ජීවිතේ ගොඩාක් අත්දැකීම් තියෙනවා. කල හැකි දේ, නොහැකි දේ, කල යුතු දේ, නොකල යුතු දේ, හොඳ නරක, යහපත අයහපත දේවල් සිද්ධ වෙන ආකාරය මේවා පිළිබඳව හොඳ පරිණත බවක් තියෙන නිසා වයෝවෘද්ධ සමය වෙනකොට ඥාන සංප්‍රයුක්තව උපේක්ෂාව මතු කරගන්නට උත්සාහ කළොත් බැරි කමක් නැහැ. දැන් පින්නතුනි සමහරු කල්පනා කරනවා වයස්ගත වෙනකොට ඉතින් ගොඩක් දුර්වලයිනේ ධර්මයේ පුහුණු කරන්න බැහැනේ. එහෙම එකක් නැහැ. මැරෙන මොහොතේ ධර්මයේ පුහුණු කරන්න පුළුවන්. වෘද්ධ සමයේ විශේෂයෙන් ධර්මයේ ප්‍රගුණ කරන්න හොඳ අවස්ථාවක්. ඒ මොකද දැන් තමන්ගේ ජීවිතයේ තමන් මෙතෙක් කාලයක් අහපු දහම් කරුණු ප්‍රායෝගිකව අත්විඳින අවස්ථාව. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි කියලා අපි බණ මඩුවේදී අහලා ඉගෙනගෙන තියෙනවා. දැන් වෘද්ධ සමය වෙනකොට අපි කැමති අය අපෙන් ගිලිහි ගිලිහි යනවා. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි කියන්නේ ප්‍රිය පුද්ගලයෝ විතරක් නෙමෙයි. අපි කැමති අරමුණු, ඇහින් දකින්න කැමති දේවල් අපිට දකින්න බෑ, ඇස්පෙනීම දුර්වල වෙනවා. කනෙන් අහන්න කැමති දේවල් අහගන්නට බෑ, අපේ කන දුර්වල වෙනවා. දිවෙන් රස විඳින්න කැමති දේවල් අපිට රස විඳ ගන්නට බෑ. ඒ දිවට රස දැනෙන ගතිය අඩු වෙලා යනවා. කයින් සැප විඳින ගතිය අපි කැමති වුණාට ඒ කයෙහි ප්‍රකෘතිමත් ගතිය තීව්‍රතාවය හුඟක් දුර්වල වෙලා ස්නායු දුබල වෙනකොට අපිට ඒ කායික සැපසහගත අරමුණු ඒ විදිහෙන් ලබන්නට බෑ. මනසින් අපි කැමති වෙන දේවල් ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. මේවා මෙහෙම මෙහෙම වෙන්න ඕන කියලා හිතුවට ඒවා එහෙම වෙන්නේ නැහැ. ඉතින් හැමතිස්සෙම අර ප්‍රියමනාප දේවල් ගිලිහි යනවා. අප්පියේහි සම්පයෝගෝ අකමැති අරමුණු බොහෝ කොට ඉන්ද්‍රයන්ට අරමුණු වෙනවා. එතකොට දැන් මේවා අපි කලින් අහලා තියෙනවා වර්ධ සමය වෙනකොට ඒ ප්‍රිය දේවල් අහිමි වීම, අප්‍රිය දේවල් මතුවීම, ඊළඟට යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛ යමක් කැමති වෙනවා නම් ඒවා නොලැබීම මහ දුකක්. එතකොට වයෝවෘද්ධ වයසේ Tamanට ඕන විදිහට දේවල් කරගන්නත් බෑ. අනිත් අයට කියපු ගමන් ඒවා කරන්නෙත් නෑ. එතකොට කැමති දේවල් නොලැබීමේ දුක්ඛය ඊළඟට මරණම්පි දුක්ඛං මරණය පිළිබඳව දුක මේ සියල්ලක් ජීවිතයේ ප්‍රායෝගිකව අත්විඳින්නට ලැබෙන අවස්ථාවක් තමයි වෘද්ධ සත්‍ය. ඉතින් ඒ නිසා ඒ අවස්ථාවේ අපි දුර්වලයි ඒ කාලේ අපිට මේ ධර්මයේ ලැබුණා නම් පුහුණු කරන්න තිබුණා දැන් නම් ඉතින් අපි වලපයයි ගොඩපයයි දැන් නම් ධර්මයේ පුහුණු කරන්න බෑ එහෙම හිතන එක සුදුසු නෑ ඒ වෘද්ධ සමය තුල අපි වඩා සිහිබුද්ධිය අවදි කරගෙන අර ජීවිතේ මෙතෙක් අහපු කියපු හිතපු දහම් කරුණු ප්‍රායෝගිකව Tamanට අත්විඳින්නට ලැබෙන අවස්ථාවේදී ඒ දහම ප්‍රත්‍යක්ෂ කරන්නට ප්‍රායෝගිකව දකින්නට අපි වෑයම් කරන්නට ඒ තුලින් හුඟක් ගැඹුරු ධර්මඥානයක් භාවනාමය වශයෙන් අවදි කරගන්නට වෘද්ධ සමයේ අවශ්‍ය නම් අපට පුළුවන්කම තියෙනවා. අපේ රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ අවුරුදු 100ක් උන්වහන්සේ වැඩ හිටියා. එතකොට අන්තිම අවුරුදු 10ම S2 පේන්නේ නැතිව කන් දෙක යාන්තම් ඇහෙන්නේ ඇඳේ වැතිරිලාම තමයි උන්වහන්සේ වැඩ හිටියේ. වැසිකිලි කැසිකිලි යන්නටත් ඔසවලා තමයි තියන්නේ. දානි ටික වළඳන්නත් ඔසවලා තියන්නේ. ඉතින් උන්වහන්සේට මොනවා හරි අවශ්‍ය වුණාම ඇස් දෙක පේන්නේ නැති නිසා පේන්නේ නැහැ, කන් දෙක ඇහෙන්නේ නැති නිසා ඇහෙන්නේ නැහැ, අතපය වාරු නැති නිසා ඒවා නැගිටලා කරගන්න බෑ. ඉතින් කාට හරි කතා කරලා තමයි මේ හැම දෙයක්ම කරගන්න සිද්ධ වුනේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ කතා කරනකොට කවුරු හරි කිට්ටුවක හිටියේ නැතිනම් උන්වහන්සේට ආමන්ත්‍රණය කරන්න ඕන වුණාම විදුලි සීනුවක් සවි කරලා තිබුණා දිප්තිය. එතකොට එතන එහි ස්විච් එක තියෙනවා. බොත්තම තියෙනවා. සීනුව එළියේ හයි කරලා තිබුණා. එතකොට ඒ බොත්තම ඉබුවෙන් පස්සර එළිය තියෙන සීනුව නාද වෙනවා මුළු පන්සල් වත්තේ හැමතැනට මේ සීනුව ඇහෙනවා ඒ නිසා කොහෙ හිටියත් නායක හඳුරන්ට අවශ්‍යතාවයක් කියලා කෙනෙකුට එන්න පුළුවන්කම තියෙනවා ඉතින් දවසක් උන්වහන්සේට අවුරුදු 17ක්ම උපස්ථාන කළේ කිරියොරුවේ ධම්මානන්ද නායක හාමුදුරුව ඉතින් උන්වහන්සේ ධර්ම දේශනාවකට වැඩම කළ අවස්ථාවක දැන් මහානායක හාමුදුරුවන්ට වතුර ටිකක් අවශ්‍ය වෙලා උන්වහන්සේ කතා කරලා තියෙනවා කවුද කිට්ටුවක ඉන්නේ මට වතුර ටිකක් අවශ්‍යයි. නමුත් ඒ වෙලාවේ කවුරුවත් ඒ කිට්ටුව පාතක ඉඳලා නැහැ. ඊට පස්සේ උන්වහන්සේ අර විදුලි සීනුව නාද කළා. නාද කරලා බලාගෙන හිටියා කවුරුත්ම ආවේ නැහැ. ඊළඟට දෙවැනි වතාවටත් උන්වහන්සේ විදුලි සීනුව නාද කළා ඒත් කවුරුත් ආවේ නැහැ. තුන්වෙනි වතාවටත් විදුලි සීනුව නාද කළා. ඒත් කිසි කෙනෙක් ආවේ දැන් මෙහෙම වුණාම සාමාන්‍ය කෙනෙක් නම් මෙච්චර පොත්පත් ලියලා මෙච්චර ලෝකෙට බණ කියලා සතර දිග් භාගයෙන් ඇවිල්ලා බොහෝ දෙනා වැඳ වැටෙනවා. නමුත් වතුර ටිකක් ඕන වුණාම මොකෙක්වත් ළඟ නැහැනේ කියලා කුපිත වෙන එක තමයි වෙන කෙනෙක් නම් කරන්නේ. නමුත් උන්වහන්සේ එතෙන්දී කුපිත වීම නෙමෙයි උන්වහන්සේ එතෙන් පටන් විදර්ශනාවට අවධානය යොමු කරලා තියෙනවා. දැන් නැගිටලා මේ වතුර ටික ගන්න බැරි කුමක් නිසාද මගේ ඇස් දෙක පේන්නේ කන් දෙක ඇහෙන්නේ අතපය වාරු ඉතින් මගේ පංචස්කන්ධයවත් මට ඕන විදිහට නැතිනම් ලෝකේ අනිත් අය මට ඕන විදිහට කටයුතු කරන්න ඕන කියලා හිතුවට ඒක කොහොමද සිද්ධ මේක නේද බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනාත්ම ධර්මය අනාත්ම කියන්නේ ආත්ම වශයෙන් ගත හැකි පදාර්ථයක් ඇත්තෙත් නැහැ මම කියලා අපි සම්මුති වශයෙන් ඇති කරගත්තට ඒ මගේ කැමැත්තට අනුව ලෝකෙ කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් කාගේ කැමැත්තටද සිද්ධ වෙන්නේ? එහි පවතින හේතු ප්‍රත්‍යයන්ට. මගේ රුචිකත්වය අනුව මගේ ඕනකමට නෙමෙයි දේවල් සිද්ධ වෙන්නේ අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුව. ඉතින් මගේ ඕනකමට මගේ පංචස්කන්ධයවත් පවත්වන්න බැරි නම් ලෝකේ අනිත් අයගේ පංචස්කන්ධයන් මම හිතනකොටම මම කතා කරනකොටම මට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන කියලා හිතුවට ඒව එහෙම වෙන්නේ නැහැ. මේක නේද බුදුහාමුදුරෝ දේශනා කළ අනාත්ම ධර්මය කියලා එතෙන් පටන් උන්වහන්සේ අනාත්ම ලක්ෂණය පිළිබඳ ගැඹුරු විදර්ශනාවකට යොමු වෙනවා. ඒතකොට වෙන කෙනෙක් නම් කුපිත වෙන්නට සුදුසු අවස්ථාවේදී උන්වහන්සේ විදර්ශනාවට එය කමටහනක් බවට පත් කරගන්නවා. ඉතින් අපේ කිරියුරුවේ ධම්මානන්ද නායක හාමුදුරුව ආපහු ධර්මදේශනාවට ගිහිල්ලා වැඩම කළාම උන්වහන්සේ කියලා තියෙනවා තුන් පාරක්ම බෙල් එක ගැහුවට කවුරුත් ආවේ නැහැ කියලා. එතනදී කිරියුරු හාමුදුරුවෝ කියලා තියෙනවා නායක හාමුදුරනේ කරන්ට් එක නැතුවයි තිබුණේ. එහෙමනම් බෙල් එක ගැහුවට වදින්න නැතුව ඇති. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ වෙලාවේ විදුලිය එන හිටලා එතකොට නායක හාමුදුරන්ට S2 පේන්නේ නැති නිසා ආලෝකයේ තියද නැද්ද කියලා ලයිට් එක දැම්මත් පේන්නේ කන් දෙක ඇහෙන්නේ නැති නිසා මෙතනින් ස්විච් එකේ බුවට බෙල් එක වදිනවද කියලා උන්වහන්සේට ඇහෙන්නේ නැහැ. දැන් උන්වහන්සේ හිතාගත්තේ තුන් පාරක්ම බෙල් එක ගැහුවා කවුරුත් ආවේ නැහැ කියලා. නමුත් උන්වහන්සේෙහිදී සිහිපත් කරලා තියෙනවා ධම්මානන්ද මම මේකෙදි හිත කුපිත කරගත්තේ නැහැ. මම ඒ තුලින් අනාත්ම ලක්ෂණය පිළිබඳව විදර්ශනාව වඩන්නට ඒ අවස්ථාවක් කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට වෘද්ධ සමය වෙනකොට අපි උත්සාහවත් වෙන්නට ඕන අර බලාපොරොත්තු අපේක්ෂා හුඟක් ඇති කරගෙන මම කැමති විදිහට මට ඕන විදිහට හැම දෙයක්ම වෙන්න ඕනේ. මම කතා කරනකොට මම හිතනකොටම අනිත් අය දුවගෙන ඇවිල්ලා දේවල් කරලා දෙන්න ඕන වගේ ආකල්ප අපි තුල වර්ධනය වුණොත් හැම හැම මොහොතකම නොසතුටින් අසහනෙන් කෝපයෙන් තමයි ඉඳ වෙන්නේ. ඉතින් එහෙම ඉඳලා හදිසියෙ මිය ගියොත් දුගතිගාමී වෙන්නටයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකෙන් Taman තමයි අනර්ථය. ඒ නිසා මම කැමති වුණු පමණට ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මගේ පංචස්කන්ධයවත් මට ඕන විදිහට පවතින්නේ නැතිනම් ලෝකේ අන් අය මට ඕන විදිහට පවතිවි කියලා මම කොහොමද අපේක්ෂා කරන්නේ? මේක නේද අනාත්ම ධර්මය කියන බව නුවණින් තේරුම් අරගෙන ප්‍රඥාවෙන් උපේක්ෂා සහගත වෙන්නට විශේෂයෙන් වෘද්ධ සමයේදී අපේ සිත සතන් පුරුදු පුහුණු කරගන්නට ඕන. මෙන්න මේ විදිහට සුතමේ වශයෙන් අපි ලැබූ දහම් දැනුම චින්තාමය වශයෙන් හිතලා කල්පනා කරලා දියුණු කරගත්තු දහම් දැනුම අවස්ථාවක් පැමිණෙනකොට ප්‍රායෝගිකව භාවනාමය ඥානයක් හැටියට ප්‍රගුණ කරන්නට ඕන ප්‍රායෝගික අත්දැකීම් තුළින් ප්‍රඥාව අවදි කරන්න. ඒ සඳහා අපි වැඩ තුනක් කළ යුතුයි. පළවෙනි කාරණය තමයි අපේ මනසේ දුර්ගුණ මතුවෙනකොට ඒ දුර්ගුණ හඳුනාගෙන ඒවා මතුවෙන හේතු ප්‍රත්‍ය හඳුනාගෙන වහාම ඒ මොහොතේම ඒ දුර්ගුණය දුරු කරන්නට ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ වගේම යහගුණ හඳුනාගෙන ඒවා මතුවෙන හේතුප්‍රත්‍ය හඳුනාගෙන අවශ්‍යම මොහොතේ ඒ යහගුණ අවදි කරගෙන අපේ මනස තුල පවත්වා ගන්නට අපි ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ තමයි දෙවෙනි වැඩපිළිවෙල. තුන්වෙනි වැඩපිළිවෙල තමයි ලෝක ධර්මතාවයන්. අපට යමක් වෙනස් කළ හැකි නම් තමන්ගේත් අනුන්ගේත් යහපත සඳහා වෙනස් කරගන්නට ක්‍රියාත්මක වුණාට කමක් නැහැ. වෙනස් කළ නොහැකි අවස්ථාවන්හිදී ඒ ලෝක ධර්මතාවයන් තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට අපේ සිත පුහුණු කරන්නට ඕන. මෙන්න මේ විදිහට දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම, ප්‍රඥාවෙන් ලෝක ධර්මතා අවබෝධ කිරීම කියන මේ වැඩ තුන නැවත නැවත ප්‍රගුණ කරන්නට පුළුවන් නම් වාඩි වෙලා හරි හිටගෙන හරි හාන්සි වෙලා හරි ඉරියව්ව කුමක් වුණත් කමක් නැහැ දෛනිකව හැම මොහොතකම අපිට මේ වැඩ තුන පුහුණු කරන්නට පුළුවන් එය තමයි භාවනාමය ඥානය අවදි කරන ක්‍රමය. ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි, ಗುಣධම් වැඩිමයි, නිවන් මඟ පුහුණු කිරීමයි, ආර්ය ශ්‍රාංක මාර්ගයේ දියුණු කිරීමයි, පාරමිතා පිරීමයි, ඔය නොඑක් වචන වලින් අපි හඳුන්වන්නේ ඔන්න ඔය වැඩ තුනයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනා ගාථා ධර්මයක් අපි ධර්ම දේශනාවට මාතෘකා කළේ යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්මමුත්තමං යම් කෙනෙක් අවුරුදු 100ක් වැනි දීර්ඝ කාලයක් ජීවත් වෙන්නට වාග්ය ලබනවා නම් ඒක ලොකු ආසනාවක්. සසරේ කරන ලද කුසල විපාක වශයෙන් තමයි අපට අවුරුදු 100ක් වැනි දීර්ඝ කාලයක් ජීවත් වෙන්නට අවස්ථාව ලැබෙන්නේ. හැබැයි මනුෂ්‍ය ජීවිතයක් අර්ථවත් වෙන්නේ එහෙම දිගු කලක් ජීවත් වීමෙන් පමණක් නෙමෙයි ඒ ජීවත් වෙන කාල සීමාව තුළ ජීවිතයේ ලෝකයේ පිළිබඳ මේ ධහම තේරුම් අරගෙන ඒවා පුහුණු කරන්නට ඒ ධහම දකින්නට අපි උත්සාහවත් වෙනවා නම් ඒ තරමට තමයි මේ මනුෂ්‍ය ජීවිතය අර්ථවත් වෙන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා දහම් දැනුම ඇති කරගත්තු පමණින් අපට දහම පිළිබඳ දැක්මක් ඇති වෙන්නේ ඒ දැනුම හෙවත් සුතමේ ඥානය චින්තාමේ ඥානයක් බවට පරිවර්තනය කරගෙන ඒ චින්තාමේ ඥානය භාවනාමේ ඥානයක් හැටියට ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීම් තුලින් ප්‍රත්‍යක්ෂ කරන්නට අපි පුරුදු පුහුණු කළොත් තමයි මේ ජීවත් වෙන කාල සීමාව තුල දහම පිළිබඳ නිවැරදි දැක්ම, නිවැරදි පරිණත බවක්, නිවැරදි පුහුණුවක් අපට ඇති කරගන්නට පුළුවන් වෙන්නේ.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 රත්නායක බණ්ඩා පියාණන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඒ දූදරු මුණුබුරු මිනිබිරියන් විසින් පියාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවයේ දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින සෑම දිනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම හැම දිනාටම ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම මිය පරලෝ යන්නට එදුනේ මෞතුමිය ඇතුළු පවුලේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම රටේ පවතින මේ අර්බුදකාරී තත්ත්වය සමනය වෙලා හැම දිනාටම යහපත සැලසේවා කියලා ආශිර්වාද කිරීම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම කියන මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක්. මේ දෙආකාරයෙන්ම සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පිං කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ගෙහෙන්න ආරක්ෂා කෙරෙත්වා විශේෂයෙන් Tamanගේ ජීවන ගමනේ 91 වැනි විය සපුරන විශ්‍රාමික විදුහල්පති ඒ.එම්. රත්නායක බණ්ඩා පියාණන් ඇතුළු හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න මිය පරලෝ යන්නට එදුණු ආදරණීය මෞතුමිය ඇතුළු පරම්පරාවේ සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ජීවන ගමනේ 91 වැනි වසර සම්පූර්ණ කරන විශ්‍රාමික විදුහල්පති ඒ.එම්. රත්නායක බණ්ඩා මහත්මයාටත් ඒ දූදරු මුණුබුරු මිනිවිරයන් හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් නිදුක් බව නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා ආයුරාෝග්‍ය භාග්ය සම්පත් වර්ධනයේ වේවා විශේෂයෙන් ඒ පියතුමන්ට මේ වෘද්ධ සමයෙහි සුවසේ ගුණ නුවණ ප්‍රගුණ කරන්නට වාසනා ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කර හැම දිනාටම දරුවන් සත්